ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රතිකෝල වශයෙන් මෙනෙහි කරන්නේ. ප්‍රයෝජනේ. ප්‍රයෝජනේ නම් මේ ආහාර ගැනීම අවශ්‍යතාව. ධාතු වශයෙන් එවාගෙම ප්‍රතිකෝල වශයෙන් මෙනෙහි කරන්න ඕන. දැන් සවිදි තිරිසට විශේෂයෙන් මේක උපදෙස් කියලා තියෙනවා. නුවණින් සලකා මේ ආහාරය පිළිගනිමි වළඳෙමි. ගම්දරුවන් මෙන් ක්‍රීඩා පිණිස නොවළඳෙමි. මල්ලවයන් මෙන් මද වඩනු පිණිස නොවලඳෙමි. වෛශ්‍යාවන් මෙන් අඩුතම් පරනු පිණිස නොවලඳෙමි. අන්තක්පුරික රාජමහේසිකාවන් මෙන් ගත සරසුණු පිණිස නොවලඳෙමි. ජීවිතේන්ද්‍රයේ ප්‍රතිබද්ධ රූපස්කන්ධයාගේ ස්ථිතියේ පැවැත්ම යැපීම පිණිස වළඳෙමි. කුසගිනි වේදනා නිවනු පිණිස වළඳෙමි. සීල සමාධි ප්‍රඥා නම් වූ ශාසන භ්‍රමචාරියාවට අනුග්‍රහ පිණිස වළඳෙමි. මෙයින් පරණ කුසගිනි වේදනා නිවෙමි අලුතෙන් කුස පිරීම වේදනා නූපද වෙමි එයින් මගේ ජීවිත යාත්‍රාව වන්නේය නිවැරදි බව වන්නේය පහසු විහෙරණේද වන්නේය මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නා වූ මේ ආහාරය සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නො වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයේකි මේ ආහාරය පරිමේ පරිභෝග කරන ආස්භාවයේද සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නොවූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයේකි. මේ ආහාරය වැළඳීමට ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස් කුණප කොට්ටාසේ සමග එකතු වීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේ වෙයි. මේ තමයි සිංහල තේරුම පාලි භාෂා පාලි වගන්ති සිංහල තේරුම කෙටි. ඒ ගැඹුරටකින් හිත හිතා එනකොට මඟපල නිවන් සුව ලබන්න පුළුවන්. එක දවසක් රහතන් වහන්සේ නම තමන්ගේ ශිෂ්‍ය සාමණේර නමක් එක්ක පින්දපාත වැඩියාම නිවුණු කිරිබතක් ලැබුණා. නිවුණු ප්‍රණීත කිරිබතක් ලැබුණා. ඒ කිරිබත බොහොම සිසිලයි. ඉතින් ආර්සන ශාලාවට වැඩම කළ මේ දිනව වළඳන්න ලෑස්තිනකොට උපාධ්‍යයන් වහන්සේ කිව්වා සාමණේරය දියුපුච්ච ගන්න එපා කියලා. නිවුණු පිළිබතෙන් දියකෙච්චෙන්නේ නැහැ. නමුත් ඒකේ තේරුම ගැඹුරුයි. මේකට ආශා කරන්න එපා කියන එකයි. ඉතින් පස්සේ සාමණේරයන් වහන්සේ හොඳට ශික්ෂාකාමි කෙනෙක් ප්‍රතිවේක්ෂා නොකර කවදාකවත් දානවා දන්නේ නැහැ. උපාධ්‍යාන් වාසගේ වචන හිච්ච ගමන් තවත් ශක්තිමත් වුණා හිත. ධෛර්යමත් වුණා. ඊට හොඳින් ප්‍රතිවේක්ෂාව කරමින් දාන වැළඳුවා. වාදල ආසාවෙන් එන්නමත්ින් සියලු කෙලෙස් නැසා රහත් වෙනවා. භාගිනිය සංඝ රක්කිත සාමණේරයන් වහන්සේ. මේ මහා රහතන් වහන්සේගේ නම මහා සංඝ රක්කිත. උන්වහන්සේගේ භාගිනිය සංඝ රක්කිත කියන්නේ නැගිනේගේ පුතා සාමණේර. ඒ වාගේ අර ප්‍රතිවේක්ෂාවක් භාවනා මාර්ගය. නිවනට උපනිෂන භාවනා මාර්ගය. අපි පුරුදු කරලා තියෙනවා දානවාන්ද ඉවරනකටත් මදි කියලා ඉවර වෙන්නේ. වැඩි හැමදාම කෙරෙන්නේ නැහැ. ඒක විවේකව කරනකොට තමයි හොඳට පුළුවන්කම තියෙන්නේ. පටික්කුවලේ ගොඩාක් ගැඹුරට හිතෙනවා. ඊළඟට ධාතු වශයෙන් ගොඩාක් ගැඹුරට හිතෙනවා. ඊළාට විපස්සනාට හරවනවා. ආධ්‍යාත්මික సంతානයයි මේ ආහාරය කොම්. ඉතින් අන්තිමේ බැලුවාම ලොකෝම ගැඹුරුම කුසලයක් එයි ජනිත කරගන්න. හැබැයි ඒක එකපාරට ගොඩක් පාඩම් කරන්න යන්න අවශ්‍ය නෑ. ටික ටික ටික කරනකොට කලකදී තමයි ගැඹුරට හිත පුරුදු වෙන්නේ. ඒ නිසා අපි සුළු වශයෙන් හරි දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කෙටියෙන් හරි හිතන්නට ඕන. ඊළඟට අපි බුරුම රටේ සිරිතත් තියෙන භාවනා පන්තිවල දාන ගන්න ඉස්සර දාන ගන්න තේලියට යනවා. යනකොට ඒ දාන පිරිනම නැත්තම් මෛත්‍රී කරනවා. පුරුම බසින් ලස්සනට කීකියා යනවා ඒගොල්ලෝ. ඒකත් වැදගත් මේ දාණය අපිට පිළිගන්නේ නැත්නම්වත් මෛත්‍රී කරලා පින් දෙනවා. ඒකට අපි මෛත්‍රීන් දාණය ගත්තත් වෙනවා. නිසා දැන් ඉතින් අපි ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ